අවස්ථාව දනවා. මේ ඇත පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ විතර අඩංගුන දේශනා මාලාවක් ඉදිරිපත් කරගෙන ලබන්නේ. ඒක ප්‍රථමයෙන් මේ ඇත විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියන කොටස් දෙකයි විස්තර කරේ. ඒක කියනකොටම විඥාන නිරෝධා නාම රූප නිරෝධා කියන එකත් අපි විස්තර කළා. අද මිනිසා ප්‍රකාශ කරන්න තියෙන්නේ නාම රූපච්ඡ සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියන කොටස් දෙක. ඒකත් නාම රූප කියන බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම සංගතනිකේ කර්මකාරණිකයේ සූත්‍රයක කත්මෙන් දෙකේ නාම රූප මොකද්ද මහණෙනි නාම රූපයන් වේදනා සංඥා චේතනා පස්සෝ මනස්කාරෝ යම් ඉදං උච්චත දික්ඛේ නාමං සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චත රූපං ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චත දික්ඛේ නාම රූපං මේම නාම රූපේ කියන එක විස්තර කරලා තියෙනවා නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන කොටස්. වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර මේ කොටස් පහට තමයි නාම කියලා කතා කරන්නේ. ඒකට රූප කියන්නේ සත්‍යාරූප මහා භූත, සතර මහා භූතයයි, පඨවි ආපෝතේ ගෝවාය කියන හතරයි. සතුන්නම් මහා භූතානම් උපාදාය රූපම් මේ සතර මහා භූතයන් නිසා හටගත් උපාදාය රූපයි කියන කොටස් දෙකයි. ධර්මයේ නාමයේ මෙම රූපය කියන කොටස් දෙකම එකතු වුණාම නාම රූප කියලා කියනවා. නාම රූප පත්‍ය සලආයතනං ගතමන් වික්කේ සලආයතන මොනවද මේ සලආයතන කියන්නේ? චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායයතන, කායායතන, මනආයතන. චක්ඛුසෝත ධාන ජීවා කාය මනසි. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයයි සලආයතන කියන්නේ. රාජන පත්‍ය පස්සෝ පතමෝදිකේ පස්සෝ පස්සේ කියන්නේ මොකද්ද? සප්ප සම්පස්සෝ සෝ සම්පස්සෝ කන් සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ කියන අය. එනේ ඇහ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන් තුනේ ඒ අරමුණු හමු වීම තුනේ හමු වීම අරමුණු හමු වීම නිසා ඇති වෙන නාම ස්කන්ධයන්ගේ 15 වෙනිද තමයි මෙතන පස්සේ කියලා කතා කරන්නේ. එතකොට නාම රූපත්‍ය සලආසනම් කියන එක ඔය පසුකාලීන දීවිච්ච පොත්වල දක්වලා තියෙන සංස්කරණය කියන විශේෂයෙන්ම ආත්ම තුනකට සම්බන්ධ කරලා පරිසම්පාදයේ විස්තර කරන අවස්ථාවලදී ඒකෙන් තමයි සරල වශයෙන් දක්වනවා මේ විදිහට ප්‍රතිසන්දි විඥානයේම උපසදේ කරනම ආපනිසා විඥාන පත්‍යානාම රූපං නාම රූපයෙන් එන්නට පටන් ගන්නවා. මේ නාම රූප මෞපසී ඇති වෙනකොට කලින් නැති වෙච්ච ඇස කන නාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රිය ආයතන ධර්ම පහළ වෙනවා. ඒකයි විඥාන පත්‍යානාම රූපං නාම රූප පත්‍යාසලායතන කියන්නේ කියන එක විස්තර කරනකොට බුදුරජාණන් ඒ පොත්පත්වල දක්වා තිබෙනවා. මේ තාම සත්‍ය භාවයක් නේ. දැන් අපි කලින් බුදුරජාණන් වහන්සේ නාමය කියනකොට කියපු විස්තරේ මේ අයත් ඒවා. පස්ස වේදනා සංඥා වේදනා මනසිකාර සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර කියන පහ. එතකොට දැන් මෞකසේ ඉන්න ළමයෙකුගේ ඇස් දෙක ධ්‍යාන සිටින්නේ ඇස් දෙක ඇරියක් ගන්න කලවරක සිටින්නේ. එතකොට එයට මේ වේදනාවක් කියන්නේ අප සංපස්සේ තුලින් ඇතිවෙන වේදනාවක් වගේ රූප සංඥාවක් වගේ එවැනි කිසිවක් පස්ස වේදනා සංඥා චේතනාවක් වගේ මානසිකාරණ මොකක්වත් තියෙන්නට බෑ ඒ වගේම මෞකෂය පිළිසිර ළමයාගේ අමුම වසාවන සිටින්නේ ඉතින් දිව නිසා පහළ වෙන ඒකේ කිසිම නාම ධර්මයක් පහළවන්නට අත්‍යවශ්‍යකමක් නැහැ. ඒ නිසා ඒ කියන කතාව විතරම ඒ කියන්නේ පොත්පත්වල තියෙන ඒ නාම රූප පච්චසලාත්නම් කියන කොට විස්තර කරන කතාව විතරම නිවැරදි භාවයක් දක්නට ලැබෙනවා. එතකොට මේ නාම රූප පච්චසලාත්නම් කියන වචනේ පහසෙන් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්. එදින්දා ජීවිතයේදී මේ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගත්තාට පස්සේ දැන් අපි උදාහරණයක් වශයෙන් ඇහැගත්තොත් අපේ ඇහැ තියෙනවා ඒක රූප ස්කන්ධයට අදාළනවා. එතකොට ඇහැ කියන්නේ වශයෙන්ම මේ හැම පමණක් නෙවෙයි ඇහැ ඒ දෙන්නම ලබා දීම සම්බන්ධ වූ සියලුම රූප කොටස් වලට ඇහැ කියන වශයෙන් මම පාවිච්චි කරන්නේ කියන්නේ ඇහැ සම්බන්ධ වෙන ඒ ස්නායු පද්ධතිය මුලේ ක්‍රියාදාමය සියල්ලම ඇස කියන රූප කොටස තමයි ගතවන්නේ. එතකොට ඇසට රූප පේන්නේ නැහැ බාහිර රූපන් ඔක්කොම රූප කොටස් මේ ඇසයි රූපයි කියන්නේ ඇසට පේන අරමුණු රූපයි කියන දෙකම රූප කොටස් වලට ගන්නේ නාම රූප දෙකේ රූප එතකොට ඇහැට රූප පෙනුනේ නැත්නම් චක්කු විඥානේ ඇති වෙන්නට කිසිම හැකියාවක් නැහැ ඒකට චක්කු විඥානේ ඇතුනේ නැත්නම් ඒ තුලින් චක්කෝ සම්පස්සේ හෝ ඒ හා සම්බන්ධ රූප සංඥා ආදී කිසි ධර්මයක් ඇතිවන්නට බෑ. ඒක නිසා සක්කායතනයේ කියන ධර්මයේ ඇතිවීමට බාහිර වශයෙන් තියෙන රූප අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඊට අමතරව අභ්‍යන්තර වශයෙන් තියෙන ඇහැ සම්බන්ධ වූ රූපකල් ප්‍රතික්‍රියාත්මක වේ. එතෙන්දී මේ ඉන්ද්‍රිය ආයතන ආදී වචන වල තේරුම ධර්ම තුළ තේරුම් ගැනීම සිටීමේ සාමාන්‍ය ප්‍රයෝජනයක්. ඇහැට අපිට කියන්නත් පුළුවන් චක්කුන්දේ කියලා. ඒ වගේම කනනාසය දිව ශරීරයේ මනස කියන සිසින්දිය සතින්දිය කියන වචනේ පාවිච්චි කරන සෝතින්දිය ගානින්දිය ආදී වශයෙන්. ඒ වගේම මේවට කියන්න පුළුවන් චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා. ద్వාර කියන්නේ දුරටෝ කියන එක. ඒ කියන්නේ එහෙන් කෝපැතුල් වෙන දුරටුවක් වගේ. ඒ කියන්නේ කෝපැතුල් වෙන දුරටුවක් වගේ. ඒක නිසා චක්කු ద్వාර කියන්නේ කන කියන එක ශබ්දය තුළ වෙන දුරටුවක් වගේ. ඒක නිසා සෝත ద్వාර කියන්නේ මේ විදිහට මේවට ద్వාර කියලා කියන්නට පුළුවන්. ඒ වගේම ධප්පවත් සෝතවත් ගහනවත් ආදී වශයෙන් වස්තු කියන වචනෙලුත් මේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ආයතන කියන කෙනෙක් ප්‍රකාශ කරන චක්කායතන සෝතාසන. මේ චක්කුන් දේම නෙවෙයි චක්කායතනේ කියන්නේ. සෝතින් දේම නෙවෙයි සෝතායතනේ කියන්නේ. දැන් මේකේ ජීව තියෙනවා මේ අවස්ථාවේදී ජීවවා ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ජීවවා ආයතනයක් නෙවෙයි ජීවවා ආයතනයක් වන්නත් නම් දිවට රසක් ගෑවිලා ඒ පිළිබඳ සිතිවිලි පහළ වීමක් සිදුවන්නට ඕන. එතකොට තමයි ජීවවා ඉන්ද්‍රිය ජීවවා ආයතනයක් වඩපත් ගන්න. දැන් නාසයේ දින නාසයේ ගඳ සුවඳක් ගෑවිලා වැදුනේ නැත්නම් මේ අවස්ථාවේදී ගානින්ද්‍රිය තිබුණාට ඒක ගහන ආයතනයක් වඩපත් ගන්නෑ. මොකද ඒ සම්බන්ධ සිතිවිලි දැනෙන වීමක් සිදු නොවන නිසා. ඒකට සක්කායතනය වීමට නම් ඇහැ දක්ෂේන්ද්‍රියම තිබීම පමණක් ප්‍රමාණවත් ගන්නෑ. දක්ෂේන්ද්‍රිය දුන්නාට පසු ඇතිලා තියෙන්නේ ඒකට රූපයක් හමු වුණාට පසු ඒ රූපයේ දැකීම තුළින් පස්ස වෙන නාම ධර්ම ඇතිවෙන්න ඕන. ඒක තමයි සක්කායතන බවට දක්ෂේන්ද්‍රියපත් කරන්නේ. ඒකට ඒ දක්කායතන බවට පස්වීමට නම් අනිවාර්යයෙන්ම බාහිර රූප තිබෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර ඇහැ සම්බන්ධ රූප කොටස් තිබෙන්න ඕනේ. ඒක නිසා රූපපත්‍යසලාසනම් කියන කතාව මේ ඇද පැහැදිලි වෙන්නේ. ඊළඟට රූපයේ තිබුණට පමණක් මදි නාමයේ තිබෙනවා. ඒ කියන්නේ සිතේ ක්‍රියාදාමයේ නිසි පරිදි තියෙනවා. සිත අපේ තත්ත්වයකට පත්ලා තියෙනවා නම් අපේ ලෝකවල සම්මාදත්‍යත් අද නින්දකටපත් වීමක් සීනති කිරීමක් වෙන අවස්ථාවකට පත්ලා තියෙනවා නම් සිත අපේ නම් අපිට ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්නට බැහැ. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු කෙනෙක් අද නිින්දකට පත් වෙලා ඒක කියනවා කන තිබෙනවා සෝතින් දේ නැතුව නෙවෙයි ඒක බාහිර ශබ්දක් තිබෙනවා බාහිර ශබ්ද ගිහිල්ලා ඒ ශබ්ද කනේ ස්පර්ශ වීම කුසිතේ නමුත් මේක ඇතිවන්නේ කිසිම සිතිවිල්ලක් පහළවන්නේ සිත බවාංගගත වෙනයි කියලා කියන්නේ ඉන්ද්‍රියවල පස්සේ තියෙන අවස්ථාවට බවාංගගත වෙලා එතකොට ක්‍රියාත්මක වන හිතක් මේ මිනිස්සේ ක්‍රියාදාමයේ නේ ඒක නිසා ඒ සෝතායතන ඉදීමට ඒ අවස්ථාවේදී ඒ කියන්නේ රූප දෙන්නක් නාම ධර්මයේ ක්‍රියාත්මක වෙලා නැති නිසා හැකියාවක් නෙමෙයි. ඒ නිසා නාම රූප දෙකම මේ ආයතනයේ ඉදීමට හේතුව. ඒකට සක්කායතනයේ ඉදීමට ඇහැ හා සම්බන්ධ සියලුම රූප කොටස ඇහැට අරමුණු වන රූපත් තිබෙන්නට ඕන. ඒ රූප වෙනවා කියනකොට ආලෝකය වෙන වෙනත් හේතුත් ඒකට අන්තර්ගතයි. එතකොට මනසේ ක්‍රියාත්මක වන ස්වરૂපයක් තියෙනවා. ක්‍රියාත්මක වන මනසක්ගේ. ඒ වගේම තමයි කනට ශබ්දයේ වෙන්න දුන කණේදී ඇතෙන්ට පුළුවන් ශබ්දයේ ඇති ස්වરૂපයේ වෙන්නට කනයි කනේ ඒ වගේම මනසේ ක්‍රියාදාමයේ තිබෙන නාසයත්මයි නාසයේ දිවුන නාසය හා සම්බන්ධ ඒ සියලුම ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වයේ නිසිපරිච්ඡේද වෙන්නේ නැත්නම් ගහන ආයතනයක් ඇති කරන්නේ නැහැ නාසයට කිසිම අනතුරක් ඇති වෙලා නැති වුණත් නාසය හා සම්බන්ධ ස්නායු පද්ධතියට යම් කිසි හානියක් ඇතිලා තියෙනවා නම් ගඳ සුවඳ දකින්නට බැහැ. ඒ වගේම තමයි දිග තිබුණට දිව කිසිම හානියක් නොවී තිබුණා. දිව හා සම්බන්ධ ස්නායුන්ගේ ක්‍රියාදාමයන්ට හානියක් සිදු වෙන්නේ විට රස දැනෙන්නේ. ඒක නිසා මේක ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන වෙනත් කොටස් අවබෝධ කරගන්න තියෙන්නේ මේ රූප කොටියෙන් කොටසට ඒක ඇතුළත් වෙනවා කියලා. ඒක නිසා තමන්නා ඉතින් ගිහිමට නම් නාසය සම්බන්ධ රූප කොටස තිබෙන්න ඕනේ ගඳ සුවඳක් තිබෙන්න ඕනේ ඒ සම්බන්ධ සිතේ ක්‍රියාදාමයක් පවතින්නට ක්‍රියාත්මක වන මනසක් පවතින සිතෙන් දැක්කත් නෙමෙයි ජීවිත කරගෙන ගැනීම මනසේ ක්‍රියාදාමයේ තිබීමත් ඒවත් කයටත් එහෙමයි කය තිබෙනවා ඒ වගේම කාය සංස්කරණ පොට්ටබ්බ ධම්මයේ රූප ධම්ම තිබෙන්න ඕනේ ඒ වගේම මනසේ තියෙන මේ පරිදි ක්‍රියාකාරීත්වය තිබෙන දැන් ඔය නිින්ද කියන කෙනෙක්ගේ මනසේ ක්‍රියාකාරීත්වය පරිදි නැති නිසා ඔය මන්දරෝ වගේ සත්‍යෝ කෑවත් කෙනෙක් අතින් ඇල්ලුවත් එයාට තේරෙන්නේ දැනුමක් ඇතිවන්නේ හේතුව මනසේ ක්‍රියාකාමී නැති ඒකට මනෝ යතනේ ඇතිවීමට නාම රූප දෙකම අවශ්‍යයි මනස කියන එක නාම ධර්මයක්. ඒකෝට මන ඇතන ඇතිවීමද නම් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යන්ත විඥානය ඇතිවන්නේ සිත පහළවන්නේ රූපයේ දෙන්නේ කරනවා. සිත විතරක් පවතින ලෝකල සත්‍යය මේක නෙවෙයි. නමුත් නාම රූප දෙකම තියෙන ලෝකල සත්‍යයට සිතක් ඇතිවීමට රූපයක් ප්‍රතිවර්තය. එතකොට මේ මනෝ විඥාන ධාතුව ඇතිවීමට මනස ඇතිවීමට වස්තු රූපයක් අවශ්‍යයි ඒක බොහෝ දෙනෙකුට දැන් පොතල හදේ වස්තු කියලා කියන විශේෂ හදේ වස්තු මොණේ හෝ කවර ආතනකදී හරි හිත සිහිීමට වස්තු වන රූප කොටස තිබෙනවා ඒ අපි ඒක මොලේ කියලා ගත්තොත් ඒ මොලේ නිසි පරිදි ක්‍රියාදාමයට දෙන්න ඕනේ මනසට පහළ වෙනවා එතකොට මේ රූප කොටසක් එතන අවශ්‍යයි. ඒ වගේම මනසට අරමුණු වන දේවල් තියෙනවා. මනසට අරමුණු වන්න පුළුවන් රූප අරූප කොටස් දෙකක්. ඒකට මනසට රූප අරමුණු වෙනවා නම් ඒ රූපත් අර රූප කියන කොටසට ඇතුළත්. ඒකට මනස පිළිතිනීමේදී පිටපත් රූපය සහ මනසේ යම් මෙකකින් අරමුණ යනවා නම් රූපයක් ඒ රූප කියන කොටස් දෙකම රූපස්කන්ධයට අයත්වන්නේ එතකොටයි මනෝයතනයේ දීීමට ඒ රූපේ උපකාර ඉතින් මනසට ඇතුළ අරමුණු වෙනවා රූප නොවන ධර්ම අරූප ධර්ම ඒවා ඔක්කොම නාම ධර්ම කොටසට අයත් කරගන්න එතකොට මේ මනස සහ ඒ නාම රූප ධර්ම අරමුණු වෙනවා මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට මේ මනෝනතන ඇතිවීමට නාම රූප දෙකේම ක්‍රියාදාමයේ දෙන්නේ බලපාන. එතකොට නාම රූප නිසා මේ ආසන ඇයි ඇතිවෙනවා කියන කාරණාව පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන ආසන භාවයට පත්වන්නට නම් අර බුද්ධජන වහන්සේ කලින් විස්තර කරපු පරිදි අර පස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේකේ නාම කියන්නේ මේ නාම ධර්මයන්ගේ සිටින ඇතිවීමක් තියෙනවා දැනීම මාත්‍රයක් ඇති වූ පමණින් එතන ආයතන වලට පරිවර්තන වෙන්න බෑ කිසිම දැන් මේ මෙතන ඉන්නවා මෙතන තියෙන යම් යම් රූපේ දැක්කම කියන්නේ පොල්සක් හරි ජීත්‍යක් හරි දොරක් හරි මොකක් හරි දැක්කයි කියලා දැක්කට ඒ පිළිබඳ කිසිම සංඥාවක් මේ ඇගේ සිතට ඇතිවන්නේ නැහැ ඒ කියන්නේ කිසිම මානසිකාරයක් ඇතිවන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දුකෝ දුකෝ මන වේදනාවක් ඇතිවන්නේ නැහැ. ඉතින් අර වේදනාවලුත් නැහැ, සංඥාවලුත් නැහැ, චේතනාවලුත් නැහැ, මානසිකාරයක් නැහැ. එතකොට මේ හැම මේ අවස්ථාවේ වටේ තියෙන දේවල් තමයි ඒ ඇතට යොමු වුණත් ඒ පිළිබඳ නාම ධර්ම කිසිවක් පහළවන්නේ නැති නිසා එතන චක්කායතනෙ ඒ අත්මුතුලෙන් ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපේ ආයතන භාගයේ පරිවර්තනයේ වන්නට නම් ඒ අරමුණු හමුුණාට පසුව පහළ වෙන සිටිවිලි ධර්මයන්ගේ ජනනය වීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. දැනීම මාත්‍රයකින්ම පමණක් නවතිනවා නම් දැන් මෙතන දකින්න දේවල් මේ දකින්නකොට දැනීම මාත්‍රයම නවතිනවා. දැනීම මාත්‍රයම නවතිනවා නම් එතන ඒ එහෙම රූප දැක්කේ නමුත් මෙතන චක්කායතන බවට පත් කරමන්නට තමන් ඒ රූප සමස්තන්නේ කියන්නේ හැදෙන්නේ රූප තුලින් චක්කායතන ජීවන්නේ දැන්තවන්නේ ඒ විදිහට අනිත්‍යෙන් දැනටත් මේ තේරුම් ගන්නට ඕන. එතකොට ඇහැ හා සම්බන්ධ සියලුම ස්ථාන පද්ධතියේ ක්‍රියාදාමයේ ආදී රූප කොටස් වල ක්‍රියාදාමයන් සිතේ ක්‍රියාදාමයන් ඒ වගේම ඇහැට පෙනෙන අරමුණු කියන රූපාරම්මන තුළ තියෙන ඒ ක්‍රියා ඒ වාගේ එකතුව නිසා තමයි ඒ නාම රූප ධර්මයන්ගේ එකතුවීම නිසා තමයි සම්පායතනය කියන එක ජනිත වෙන්නේ මේ විදිහට සෝතාසනේ ගහනායතේ හිවාසනේ කායසනේ පනාසනේ කියන ආයතන හය පහළ වෙනවා මේ ආසන පස්සේ සලාසන පස්සේ පස්සෝ කියලා ඊළඟට කියනවා. සලාසනේ සහ පස්සේ කිය ඇති වෙනවා කියලා. දැන් අපි නාම ගැන කතා කරනකොට පස්ස කියන වචනේ පාවිච්චි කරා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරය කියලා. පස්සේ කියන්නේ ස්පර්ශ කරන මනස වේද ස්පර්ශ කරන. කියන්නේ මනස යනවනේ මනසට අරමුණු හමු වෙනවා. ඒක අපි ස්පර්ශ කියන වචනයෙන් හඳුන්වනවා. එතකොට මනස යම් කිසි අරමුණක් අමුණාට පස්සේ මනස යම් කිසි අරමුණක් අමුණාට පස්සේ මනසේක ස්පර්ශ කිරීමක් බඳපත් යති. ඒකයි එතන ස්පර්ශ කියන්නේ. ඒක සලහන පත්‍ය පස්සෝ කියන තැන කතා කරන පස්සය අරතම නෙයි. මේ පස්සේ තුනේ යම් කිසි ක්‍රියාත්මක වන ආකාරයේ මනස ක්‍රියාත්මක වන ආකාරයේ චේතනාව ජනිත කර දීමට සමත් නම් අන්නේ එවැනි පස්සයක් තමයි මෙතන සලආත්ම පත්‍ය පත්‍ය පස්සෝ කියන කතාවේ විස්තර කරනවා. දැන් අපි කලින් කියව මෙතන තියෙන රූප මොකක් හරි මෙහෙ දැකිනවා නම් කිසිම ආකාරයෙන් ඒ පිළිබඳ සංඥා ඇති වෙන්නේ නැහැ. සිතේ ගැටෙන්නේ නැහැ. ඒ නිසා ඒවා දැනීමවත් වෙන නතර වෙනවා කියලා. එතන පස්සයක් තියෙනවා නැහැ තියෙනවා රූපේ තියෙනවා සත්විඥානත් තියෙනවා එතකොට සත්ව සම්පස්සේ තියෙනවා මේ සත්ව සම්පස්සේ ඇති වුණාට ඒ සත්ව සම්පස්සේ සමත්වන්නේ වේදනාව ජනිත කරන්නේ නැත්නම් වෙනස් වෙන සිතිවිලි ජනිත කරන්නේ ඒ පස්සේ සමත්වන්නේ ඒ පස්සේ අත්‍යවශ්‍ය චක්කාදීදී ඒකේ සක්කායනේ දුනාට පස්සුව පස්සපච්චය වේදනා කියලා බුදුහාම පස්සේ කතා කරනවා. එතකොට සලායතන පස්සය පස්සෝ වීමට නම් මේ සලායතන තුළින් ඇතිවන පස්සය වේදනා ආදී ධර්මයන් පහළ කරවීමට සමත් ස්පර්ශයක්. එතන ගණන් ගන්නවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වන ආකාරයේ මනස ක්‍රියාත්මක වන ආකාරයේ වේදනාව. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් දැන් මෙතන තියෙන රූප මොකක් හරි දැක්කහම දැනීමක් ඇති වෙනකොට අපිට තේක්ෂා වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව අපිට තේරෙන්නේ නැහැ විශේෂයෙන්ම අපි ධර්ම පොත් කියවන අය ඒවා ඉගෙනගත් අය දන්නවා ඒගොල්ලෝ දැනීමක් තියෙනවා හැමදාම ඒ ධර්මයකටම උපදිනවා ඒකටම නැතිනවා ඒක නැතුව එහෙම වෙන්වෙන් වශයෙන් උපදීමක් නැතිවීමක් නැහැ ඉතින් ඒක නිසා හදෝකයක් දැක්කම දැනීම මාත්‍රෙම පැවතුනා නම් එතන වේදනාවක් නෙවෙයි වේදනාවක් තියෙනවා මේ වේදනාව ඒකිටයි මේ වේදනාව අපිට දැනෙන්නේ ඒ දැනෙන්නේ නැති වේදනාවල් ඇති කර දෙන උපක්ෂයන් නෙවෙයි මෙතන ගණන් ගන්න අපිට දැනීමක් ඇති කරලා දීලා සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වෙන පස්සෙන් පමණයි මෙතන සලාරණ පස්සෙන් පස්සෝ කියන කතාවට අදවත් වන්නේ. එහෙම නොවනවා නම් මෙලකට තර්ක කරන්නටත් පුළුවන් සලාරණ පස්සෙන් පස්සෝ කියලා මෙතන කියනවා. පස්ස පච්චා වේදනා කියලා ඊට පස්සෙ කියනවා. දැන් අපේ ඇහැට මේ රූප වැදෙනවා. රූප වැදුනට පස්සේ මේ චක්ක සංපස්සක් තියෙනවා. නමුත් අපිට කිසිම වේදනාවක් ඇති වෙන්නේ නැහැ නේද? මේ වේදනාව ඇතිවෙන නිසාම කිසිම සංහාවක් උපාදානයක් ආදී පසු තියෙන දේවල් එකක්වත් ඇති වෙන්නේ නැහැ නේද? එහෙමනම් මෙහි යම් කිසි නිරවැරදි ස්වરૂපයක් සම්පූර්ණ සියද සියයක්ම නිර්වැරදි නිවැරදි ස්වરૂපයක් නැහැ නේද කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒක නිසා එතන තේරුම් ගන්නට ඕන සලආතර පත්‍ය පස්සෝ කියනකොට වේදනා සහිත නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමට හේතු පාදක වන පස්සයක් පමණයි එහිදී ගණන් ගන්න ලබන්නේ. එතකොට නාම රූප පත්‍ය සලාතන සලාතන පත්‍ය පස්ස සලාතන නිසා පස්සේ මෙතෙන්දී මේකට තේරෙන්න ඕනේ දැන් නාම රූප නිසා සලආයතන ඇති වෙනවා කියනකොට සලආයතන කියන්නේ මොනවද? එතන තියෙන්නේ නාම රූප ධර්මයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා රූප කොටස් මනෝඥාන කියන එක නාම ධර්මයක්. එහෙනම් බලනකොට එතන තියෙන්නේ නාම රූප දෙකක් කියලා කියන්නත් පුළුවන්. මේ නාම රූපච්ඡ සලආසන කියනකොට ඇහැ හා සම්බන්ධ සිටිවිලි පහළ වීමක් ඇති වුණොත් පමණයි මේ චක්කායතන බවට පත්වන්නේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා චක්ක සම්පස්සායතනේ. සෝත සම්පස්සායතනේ, ගාන සම්පස්සායතනේ, විදිතේ සම්පස්සායතනේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක බොහෝ දුරට නිවැරදි කෙනෙක් මාත්‍ය කියනකට වඩා. ඒක මිනිස්සුන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සම්පස්සායතනේ. ඒකට සම්ප සම්පස්සායතනය කියනකොට ඇහැ තියෙනවා ඇහැ සම්බන්ධ වෙන නාම ධර්මයක් තියෙනවා. සෝත සම්පස්සායතනය කියනකොට කනක් තියෙනවා කන සම්බන්ධ නාම ධර්මයක් තියෙනවා. ඒකට අනිත් ආයතන දෙකෙනුත් එකම එතන තියෙන නාම රූප ධර්ම. කියන්නේ නාම රූප පංච සලායතනම් කියනකොට සලායතන වල තියෙන නාම රූප ධර්ම. සලායතන පත්‍ය පස්සෝ සලායතන නිසා පස්සය තියෙනවා. පස්සේ කියන තැන ඇතිවන්නේ නාම ධර්ම. ඒ නාම ධර්ම ඇතිවීමට හේතු පාදකෝ හැ රූපාදී රූපකයි හේතුය. එතන තියෙන්නේ චතුර නාම රූප ධර්ම. එතකොට මෙහිදී නිහඬ ජීවාරයේදී කියපු කතාවක් පිටාක හැදිනවා තේරෙන්නට ඕන. ඒ කියන්නේ යම් කෙනෙක් ජීවත් වෙනවා මැරෙනවා මේ නැත්තම් නැවත උපදිනවා එහෙම කි ආදී වශයෙන් අපි යමක් කතා කරනවා නම් නැත්නම් මේ ස්කන්ධ ධාතු ආතන නාම රූප ආදී වශයෙන් යමක් ගැන අපි කතා කරනවා නම් ඒ කතා කරන්නේ මානියම් කිසුවකට නෙවෙයි නාම රූප සහ විඥාන දෙක අන්‍යෝන්‍ය අන්‍යමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වෙන පවත්නා ස්වરૂපේතම කියන වෙනත් අතිවචනයක් වෙනත් වචනයක් ඒකේ වාරයේදී මම ඒක විස්තර කරලා අපිට කතා කළා එක්තාවතාජාය ඒකවාදී හේතුවා මේ හේතුවා සමේතුවා උපවාදී හේතුවා ආදී වචන කොට ස්ථාවතානේ පිටකෝ ආදී වශයෙන් අපේ කතාව කතා. එතකොට මෙතන කියන පඤ්ඤා වචන එක්තාවතා පඤ්ඤා වචන දෙන වචනේ කොට කතා කරලා ප්‍රඥාවෙන් අපි දක්නවා මේ ස්කන්ධය මේ වදහාතේ මේ මහාතේ මේ මනෝම රූපේ මේ ඔක්කොම කියන්නේ අන්තිසකට නෙවෙයි විඥාන සානාම රූපේ අනිමඤ්ඤ පඤ්චේතාය පවත්ත විඥානේ සානාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් එකට එකට ක්‍රියාත්මකයෙන් පවත්න ක්‍රියාදාමයට කියන ලබන වෙනවා කියනවා. එතකොට මෙතන නාම රූප පඤ්චාසලායතන කියන්නේ සලායතන පස්සේ පස්සේ කියන්නේ සංකේතයක් නෙවෙයි නාම රූප ධර්ම ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයේ විස්තර කිරීමට යතන ලබන වෙනත් වචන අධිවචනය අපිට ඕනේ නාම රූපච්ඡ සලාසන කියන්නේ නැතුව නාම රූපච්ඡ පංචස්කන්ධ කියලා කතා කරන්න පුළුවන් පංචස්කන්ධය කියලා කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නාම රූපච්ඡ පංචස්කන්ධ කියන්නේ නැතුව ධාතු හය වශයෙන් සද්ධා ධාතු කියලා කියන්නට පුළුවන්. ඒ කොයි යකින් කතා කරත් එකම දේ කතා කරන්නේ නාම රූප ධර්ම ඇති ඇති නැති නැති දෙකින් එකට යනවා මේවා හඳුනා ගැනීම පහසු සඳහා අපි සම්මුතියක පිටලා ප්‍රශ්නයක පිටලා කටයුතු කරනකොට අපි කියනවා මේවා නාම රූපය මේවා ස්කන්ධය මේවා ධාතුය මේවා ආයතනය ආදී ඒතකොට මේ කරුණ හරියට පැහැදිලිව තේරෙනවා නම් අර නාම රූපච්ඡ සලාතන සලාතන පච්ච පස්සෝ කියන කතාවේදී මේ සලාතන කියන්නේ නාම රූපනේ එහෙමනම් නාම රූපච්ඡ නාම රූපං කියන එක කිසි වැදගත්කමක් නැහැ නේද ආදී වශයෙන් ඇතිවෙච්චකි වැරදි තර්ක නැති යන. කියන්නේ මේ නිවැරදි තර්ක නෙවෙයි වැරදි තර්කේ මේ තර්ක නැති යන. මේක හරියට තේරුම් ගන්න නාම රූප ධර්ම උදේ ඇති නැති නැති යන හේතුන් ගන්නව පළ පියාදාන්නේ. හේතුන් දිනුවට ඇති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා මේ ක්‍රියාදාමයේ දිගින් දිගට පවතින පැවැත්මගෙන යනවා මේ පැවැත්මගෙන ක්‍රියාදාමයේ විවිධ විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා අපි ඒක දේශපන්න විවිධ දෘෂ්ටි කෝණවලින් දෙහැර රූපයක් දැක්කාට පස්සේ සලායතන වශයෙන් දක්ආයතනය තුනක් කියනවා වගේ සම්පූර්ණ කියන්න පුළුවන්. මෙතන හැර රූපයක් දැක්කට පස්සේ පංචස්කන්ධ ධර්මයක් හිතුනේ කියලා. මොකද ඇහැයි රූපයයි ගැටීම නිසා චක්ක විඥානය දිනනවා නම් ඒක විඥාන ස්කන්ධය. ඉතින් රූපේ පිළිබඳ සංඥා ඇති වුණා නම් ඒක සංඥා ස්කන්ධය. වේදනාවක් ඇති වුණා නම් වේදනා ස්කන්ධය. මාත්‍රය තියෙනකොට රූපස්කන්ධයේ චිත්තේ රූප ඇති වෙනකොට තියෙන පංචස්කන්ධ ධර්මයන් 15ක්. ඒ නිසා ආයතන නොකියතන ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක මේ වැඩ දැන් තේරෙනවා. එතකොට ඒ නාම රූප වලදී නාම කියන කතාවේදී කියන්නේ නාම ස්කන්ධයට ඇති ස්කන්ධ ධර්ම හතරමයි. ඒකක් නෙවෙයි. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන වචන පහකින් විස්තර කරලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරමයි වෙන මොකක්වත් එතන නැහැ. දැන් වේදනාව කියන එකට නාමය කියන එක විතර වේදනාව කියනකොට ඒක වේදනා සංකේතය. සංඥා කියනකොට සංඥා සංකේතය. දැන් වේදනා සංඥා චේතනා. චේතනාවයි කියන්නේ සංස්කාර සංකේතය. මනසිකාර මනසිකාර කියන්නේ සංස්කාර සංකේතය. ඊළඟට පස්සෝ කියලා කියන්නේ පස්සේ කියන එක දැන් නාම ධර්ම කතා කරනකොට මානසික ස්පර්ශ කියන චක්කඥානය තියෙන කතා කරනවා. ඒ විඥාන සංකල්පය. ඒක නිසා ඒ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන හැමතැනම තියෙන්නේ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ ධර්ම හතරමයි ඒක අතර වෙනසක් මේ නිසා මේ නාම රූප පත්‍ය සවාදන කියනකොට තියෙන කතාවේදී තියෙන නිද අත්ත තේරුම් ගන්නට බලන්න මෙතන නාම රූපච්ඡ සලහත්නම් කියන පුළුවන් නාම රූපච්ඡ ච සම්පස්සාසන කියන පුළුවන් නැත්නම් නාම රූපච්ඡ මෙතන ධාතුමයක් වශයෙන් නැත්නම් ධාතු දුරක් වශයෙන් ධාතු දහටක් වශයෙන් කියන්නට පුළුවන් ස්කන්ධ ධර්ම වශයෙන් කියනවා විවිධාකාරයෙන් කියන්නට පුළුවන් කොහොම කීවත් අර නාම රූප ධර්ම විඥානයේ සමග අනිවන වශයෙන් සම්බන්ධ වෙලා දිගින් දිගට ඇති වෙන්නේ නැති නැති යන ක්‍රියාදාමයේ කියන වෙනස් අධිවචන අධිවචන කියන්නේ හඳුනා ගැනීම සඳහා කියන වෙනස් වචන අධිවචන කියලා කියන්නේ මේ නිසා බුදුචානන් වහන්සේ අවස්ථාවකදී ප්‍රකාශයේ අවතාරය සම්භෝවවතාරය ප්‍රකාශ කර ඇති අපේ දීගණිකායේ තියෙන මහනිදාන සූත්‍රයෙන් සූත්‍රවල දක්වන කොට පරිසම්පාදයේ විස්තර කරනකොට අර නාම රූපච්ඡ සලආයතන කියන වචනේ කියන්නේ ඒකට කියන්නේ කෙලින්ම කියන්නේ නාම රූපච්ඡ පස්සෝ අපි දැන් මෙතන කියන නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්ඡ පස්සෝ කියන්නේ ඒක නැවත නැවත කීමක් ඒක අත්‍යවශ්‍ය කියන්නේ ඒක නිසා බුදුහාමුදුරේ ඒ සූත්‍රයේදී කියන්නේ මහා නිදාන සූත්‍රයේදී නාම රූපච්ඡ පස්සෝ නාම රූප නිසා පස්සේ මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා සූත්‍රයේදී නාම රූපච්ඡය පස්සෝති චිකෝපනේ සම්බුත්තං සතරනන්ද හිමිනා තේසම් පරිහානි වේත්තබ්බං යක්ඛා නාම රූපච්ඡය පස්සෝ දැන් අපි මේ කතා කරන්නේ නාම රූපච්ඡය සලාදන සලාදන පච්ඡය පස්සෝ කියන එක වෙනුවට නාම රූපච්ඡය පස්සෝ කියලා කෙලින්ම කියන්න පුළුවන් කියන එක. සලාදන ගැන දෙයක් කතා කරගෙන කතා කරන්නේ සතර නාම රූප පත්‍ය පස්සේ කියලා යමක් මම ප්‍රකාශ කළා නම් ආනන්ද මෙන්න මේ කියන කරුණ වලින් ඔබ ඒක එහෙමයි කියලා තේරුම් ගන්න. ඒ උපාදී සරලව අපි කියන. එතෙන්දී ප්‍රශ්න හතර බුදුහාමුදුරුවෝ අහනවා. මේ ප්‍රශ්න හතර සමහර විට මෙහෙට එතනම් පහසෙන් තේරුම් ගන්නට බැරි වෙයි. භාවනාවේ ඉහළ අධ්‍යක්ීම නැති කෙනෙකුට කොහොමද තේරුම් ගන්නට? එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ තියෙනවා නාම පඤ්ඤප්ති කියලා රූප පඤ්ඤප්ති කියලා જાති දෙකක් දෙකක්. නාමයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්යක් දානවා. රූපයක් හඳුනා ගැනීමට ප්‍රඥාත්යක් දානවා. මේ ප්‍රඥාත්ය කියන එක අපි සම්මත කරගෙන තියෙන දෙයක්. සත්‍ය දෙයක් නේ. දැන් උදාහරණයක් දුන්නම යාට මේක පස්යෙන් තේරුම් ගන්න පුළුවන්. අපි දුම් මිනිහෙක් ටිකක් හදාගෙන යනකොට මොන පිටි බැඳලා තියෙනවා අපිට අපිනවා බඩවල තියලා දෙමින්දෙන් උඩට උඩට බැඳලා තියෙන සම්පූර්ණ කරලා නැහැ කියන එක අපි එතකොට කියනවා මේ මිනිහා බාමිට පිටි බැඳලා නැත්නම් පිටි නම් බැඳලා ඉවරයි උඩ තට්ටු විතරයි දැන් ගහන්න තියෙන ඔහොම අපි කතා කරා එතකොට ඒ ගඩොල් ටික උඩට උඩට තියෙන පිටි කියන එක අපේ ප්‍රඥාක්තිය දැන් මේ ගඩොල් ටිකම ඒ විදිහට විස්තරයෙන් තාප්තිකට දාලා තියෙනවා එතකොට අපි කියන්නේ තාප්පයක් ඇදලා අර අර බඩොල් පිටියේ බඳපු ක්‍රියාදාමයේමයි ඒකේමයි ඒ තාප්පෙ සිදෙලා තියෙන්නේ. බඩොල් දෙක උඩ කතියා ඉන්නේ කියලා එන්නේ එහෙම බඳලා තියෙන්නේ. එකම දේක රූපනම සිදෙලා තියෙන්නේ. නමුත් එකකට අපි තාප්පේ කියන සංඥාවක් ඇති කරගන්නවා. එකකට අපි පිටියේ කියන සංඥාවක් ඇති කරගන්නවා. මේ දෙකම ප්‍රත්‍යක්ෂ ප්‍රඥාත්ය කියන්නේ සිතේ සතහන් වෙන දෙයක් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙමෙයි. අපි සිතින් කියන දෙයක් තියෙනවා කියලා ඉස්සරහින් අපි දෙයක් කරලා සත්‍යයේ පිටර ඒක දෙතර කියලා මෙන්න මෙන්න දෙයක් කියලා. දැන් මේ සිතිකුත් අපිට හිතට වැටෙනවා. මේ කියන්නේ මෙන්න මෙන්න දෙයක්. ඒක ප්‍රඥාත්ය සත්‍ය වශයෙන් දෙයක් නෙමෙයි. ඔබේ කිව්වොත් ප්‍රඥාත්ය. මේ කිව්වොත් ප්‍රඥාත්ය. මේ ලෝකේ යන්තා සංඥාවලින් හඳුනා ගන්න අපිට දේවල් තියෙනවා නම් ඒ ඔක්කොම ප්‍රඥාත්ය. ඒ ප්‍රඥප්ති කියන වචනයට බුදුහාමුදුරුවෝ පඤ්ඤප්ති කියන වචනයත් ප්‍රකාශ කරනවා. ඒක ඒක නිසා ඒ වචනේ තේරුම් ගන්න ප්‍රඥප්ති කියන වචනේ. එතකොට නාම ප්‍රඥප්තිය කියන නමින් අපි විවිධ දේවල් හඳුනා ගැනීම සඳහා ප්‍රඥප්ති දාන්න තියෙනවා. ඊළඟට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. මේ වචන දෙක ඉස්සලා තේරුම් ගන්න ඕනේ නාම රූපච්ඡ පස්සෝ කියන එක තේරුම් ගන්න. ඒකයි මම මේක කියන්නේ. ඒකට රූප ප්‍රඥාක්තියක් තියෙනවා. රූප හඳුනා ගැනීම සඳහා අපි විවිධ නන්දා ගැනීම. ඒක දානින් සිටින් තමයි නමුත් රූපේ හඳුනා ගැනීමට අපි දකින රූප හඳුනා ගැනීමට හඳුනාගෙන අත්දැකීම් ආශයෙන් ගැනසොද ජීවිතයෙන් රස කාර්යයන් ස්පර්ශාදී ඔක්කොම රූප සංකෝපස්කන්ධයට ඇදහම මේවා හඳුනා ගැනීමට නිදනන් දාලා තියෙනවා. දැන් අපි අත්දැකීම් ගොත් එහෙම අත්දැකීම් එක ප්‍රඥාක්තිය. කියන්නේ අත්දැකීම් තියෙන යම් යම් රූප කොට හඳුනා ගැනීම සඳහා අත්දැකීම් ප්‍රඥාක්තිය පිටාගෙන තිබෙනවා. ඔය කතා කියන්නේ ඕනෑම කොටසකට දාලා තියෙන නමක් අපි කතා ගැන හිතුවොත් එහෙම ඒක ප්‍රත්‍යක්ෂයක් තමයි සත්‍යයෙන් කියන දෙයක් නේ. ඒකට ඒක රූප ප්‍රඥාත්යක තියෙන නාම ප්‍රඥාත්ය සහ රූප ප්‍රඥාත්ය කියලා දෙකක් තිබෙනවා. එතන ඊළඟට තියෙනවා මේ පස්සේ තව කොටස් දෙකක්. අධිවචන සම්පස්සහ පටිච්ච සම්පස්සහ ඒකත් තේරුම් ගන්න ඕනේ නාම රූප ප්‍රඥා පස්සෝ කියන එක තේරුම් ගන්න. දැන් අපි නාම ප්‍රඥාත්ය සහ රූප ප්‍රඥාත්ය කියන දෙක කියලා දුන්නා. ඒක මෙහෙම දැන් තේරෙන්න ඇති. දැන් අධිවචන සම්පස්ස සහ පටික සම්පස්ස. අධිවචන කියන්නේ දැන් කලිනුත් අපි අධිවචන කියන පාවචනේ පාවිච්චි කළා. යන්ත්‍රයක් හඳුනා ගැනීම සඳහා යන්ත්‍රයක් දැක්වීම සඳහා පාවිච්චි කරනු ලබන වෙනස් වචනයක් අධිවචන කියන්නේ. එතකොට අධිවචන සම්පස්ය ගැන හිත ගැටීම නිසා හිත කියලා ස්පර්ශ වීම නිසා ඒදී අපි හඳුනා ගන්නවා ඒ ආකාරය. පටිච්ච සම්පස්ය කියන්නේ හිත ගැටීම නිසා ඇති වෙන ස්පර්ශය. එතකොට බුදුහාමුදුර ප්‍රකාශ මෙහෙම ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා. නාම රූපච්ඡ පක්ෂේ කියන එක මේ කියන කරුණෙන් ආනන්ද ඔබ තේරුම් ගන්න. මේ අනන්ත ආකාරයේ නිමිත්තේ නිංගේ නිමිති උද්දේශයේ නාම ප්‍රඥාති හෝති ඒ ආකාරයේ දේශනෙන් දේශ දේශ නිමිත්තේ මේ උද්දේශ අතති अपने को रूप काये अधिवचन संपत्तो पञ्जायेत ඒ පළවෙනි ප්‍රශ්නේ යම් ආකාරයකින් ඒ ආකාරයේ යම් සඳහනකින් යම් නිමිත්තකින් යම් අදුකමකින් අදුකමකින් නාම ප්‍රඥාත්‍ය තියෙනවා නම් මේ නාම ප්‍රඥාත්‍ය නැති කල රූපකාරී අධිවචන සම්පන්නයක් පනවන්නට පුළුවන්. මේක නිහඬ තේරෙන්නේ නැතිද? මොකද මේ වචන බරපතල වැඩිම ඒ වචන ටික දෙන්න භාවිතා කරන වචනේ නම් අපි නාම ප්‍රශ්නති ගැන කියන කලින් කතා කළා. යම් දෙයක් හඳුනා ගැනීම සඳහා නැත්නම් මොනම ආකාර සටහනක් දැක්වීම සඳහා නැත්නම් නිමිත්තක් දැක්වීම සඳහා ඒ ආකාරයන් කිසි ආකාරයක් දැක්වීම සඳහා කරුණ මාත්‍රක් නැහැ. ඒ ආකාරයේ නිමිත්තේ නිමිත්තේ නාම පඤ්ඤාති රෝධ නාම පඤ්ඤාතිය අපි ඕන දෙයක් හඳුනාගෙන කියන්නේ මේකයි මේකයි කියන්නේ කියලා ඒක නමින් අපි හඳුනාගෙන කියන යම් දෙයක්. මෙන්න මේක නැත්නම් මන ඒ ඒ දැකපු දේ අපි උදාහරණ හැඩ රූපයක් ගන්න මොනක් ගත්තොත් ඒ හැඩ දැකපු රූපේ පිළිපද අතිවද සම්පර්කයක් ඇති වෙනවද දැන් උදාහරණයක් කියනවා අපි දුක් කවදාවත් දැකපු නැති ගමක් හරි සතෙක් හරි මෙතන සිටිනවා කියලා. අපි ජීවිතේ දැකලා නැහැ ඔකට කියන නමක් අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ ලෝකේ කෙනෙක් දන්නේ නැහැ. ඒ මොකද ඕන තරම් තියෙනවා අපි නම් දාපු නැති කාර කියන නම් දාපු නැති සත්‍ය ඕන තරම් ඉන්න. ඉතින් පස්සේ නම් අදාළ නැහැ වෙනවා කියන්නේ. එතකොට දැන් මේක අපි දැක්කයි කියලා දකින්නකොටම මනස කියලා මේක දැක්කේ කිය මේ දැකපු දේ අහවල් දේ කියලා වෙනත් ස්වරූපයකින් මේ වෙන හැඟීමක් එකතු නැතිවෙන්නට මේ අධිවචන සම්පර්කය කොහෙත් නැති වෙන්න බෑ මොකද මේ නාම ප්‍රඥාතිය නේ නාම ප්‍රඥාතිය නැති නිසා රූපකායේ අධිවචන සම්පර්කයක් රූපයේදී අධිවචන සම්පර්කයක් ඇති වෙන්නේ නැහැ මේක දැන තේරෙන්නට ඕනේ නෑ ඒකට ඒකද ප්‍රශ්නෙට පිළිතුරු ආනන්ද හඳුන කියලා නෝකේ සම්බන්ධයෙන් වෙන්නට බෑ ස්වාමීන් වහන්සේ. ඕකේ මාගේ පැත්තේ ළඟට කියන ඕකම වෙන පැත්තකින් කියනවා. මේ ආකාරයේ මේ ඥානන්දාකාරයේ මේ නිමිති ඒ උද්දේශයේ රූපකාය ප්‍රපංචත්තේ හොති. ඒ ආකාරයට තේරුම් ගැනීම තේරුම් ගැනීම උද්දේශයේ අසති අපිනකෝ රූපකායේ පටිච්ච සම්පන්නෝ සමානකායේ පටිච්ච සම්පන්නෝ පඤ්ඤායේ එතකොට අර රූපේ හඳුනා ගැනීම සඳහා යම් කිසි සත්‍යමනක් නැත්නම් හැදීමක් ආදී කොයි ආකාරයකින් හරි ප්‍රඥාත්යක් පනවන්න තියෙනවා නම් අපි අර පිටියේ කියලා හරි නැත්නම් තාප්පේ කියලා ඒ ප්‍රඥාත්යක් ඒවනි ප්‍රඥාත්යක් අපි පනවගෙන තියෙනවා ඒ ප්‍රඥාත්යෙන් නැත්නම් නාමකායේ පටික සම්පස්සෝ එකක් ඇතිවෙනවා. අපේ කෝ නාමකායේ පටික සම්පස්සෝ පඤ්ඤාය. නාම නාම ස්කන්ධය කියලා ඒ රූපේ ස්පර්ශ වෙන දෙයක් කියලා අර කලින් කියපු අනිවැරි සම්පස්සය කියනවා. ඒකයි මේ ආන ප්‍රශ්න. ඒකටත් දෙන්න තියෙන පිළිතුර මෙහෙට දෙන්න ඕන නෝකේ සම්බන්ධයෙන් වෙන්න බෑ. ඒ කියන්නේ අර රූප දැන් අපේ හිත තුළ කලින් දැකපු මොකරාව ගත්තොත් කලින් ගත්ත මොකමාව ගත්තොත් මේ ජීවිතේ කවදාවත් දැකලවත් අහලවත් කවුරුත් දන්නේ නැති මේ රූපයක් දැන් මොන අපේ ඇහැට දකින්නේ එතකොට මේ අසවර්දී කියලා නාම ප්‍රඥාක්තියක් අපේ ජීවිත තුළ ඇතිවන්නට බෑ ඒක නිසා ආදිවචන සම්පන්නයක් ඇතිවන්නේ නැහැ ඒක පැහැදිලි එතකොට මේ රූපය තියෙනවා රූප ප්‍රඥප්තිය තියෙනවා මේ දිට්ඨිය මේ තාපේ මේ ආදී වශයෙන් ප්‍රඥප්තිය තියෙනවා මේ ප්‍රඥප්තිය කිසිවක් නැති විට නමස්කාරයේද කියලා ඒ රූපේ හැදිලා පටිච්චසමුප්පාදයක් ඇති වෙන රටේ උගල නාමයට කියලා හඳුනා ගන්න බෑ අර කලින් කියපේ තමයි වෙනස් විදිහකට කියන්නේ කියන නාම රූප දෙක දෙපැත්තට දාලා කතා කරනකොට එහෙම කියන්නේ තියෙනවා නාම රූප නිසා පස්සේ තියෙනවා කියන්නේ දැන් මේ දෙකම එකට අරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ කොහොමවත් මේ ප්‍රශ්නයක් කරනවා. මේ ආකාරයේ මේ දෙකේ නිමිත්තේ නියුක්තිසේ නාමකාරක රූපකාරක පඤ්ඤාත්තේ හොති. යම් ආකාරයකින් යම් සතහනකින් යම් නිමිත්තකින් යම් හැදීම් මහත් ස්වરૂපයකින් නාමකායේ සහ රූපකායේ ප්‍රඥාත්තේ තියෙනවා. අන්නේ ඒ ප්‍රඥාත්තේ ඔක්කොම අතර තියෙන එකයි. තේසාකාර දේශනින්ගේ මේ නිමිතේ සදේශ ඇති ඒකක්වත් නැති කල අපිනකෝ එතකොට කියන අධිවචන සම්පස්සෝවා පටික සම්පස්සෝවා පඤ්ඤායි අර කියපු දෙකෙන් එකක්වත් ඇතිවන්නට පුළුවන් ද අධිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් ඒකත් දැන් දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු දැන් කෙනෙක් උගන්න කල්වරක කියනවා මේ කන කලවරක සිටිනකොට රූප තියෙනවා. රූප තිබුණාට රූප ප්‍රඥාක්යක් ඒ දකින්න දකින්න රූපය අසලදී අසලදී අසලදී අසල් පාටා හඳයි නරකයි ලක්ෂණයි කැතයි. ඔය වගේ ප්‍රඥාක්ති තියෙනවනේ. මේ ප්‍රඥාක්ති එකක්වත් උඩ ඇදෙන්නේ නැහැ. මොකද රූපකායේ කිහිල්ල මනස ස්පර්ශ කරන්නට හැකියාවක් නැහැ. කලවර තියෙනවා. දැන් හිතන්නේ මේ මනස උන්නේ දෙකක් මාර කලවරේ ඉන්නේ. දැන් ඔන්න නින්දට වැටෙනවා. සති කෙනාගේ සිත තුළ ඔක්කොම සංඥා නිරෝධයට පත් වෙලා තියෙන්නේ ඒ නිසා කිසිම සංඥාවක් ජනිතවන්නේ නැහැ රූපේ දැක්කම දැනීම මාත්‍රයෙන් නැතිව මොනම රූප සංඥාවක්වත් ඉතිේ පහළවන්නේ කනට සත්‍ය එන කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ ඒකෙන් ওই සත්‍ය ඇතුළ වැදලා දැනුම් දැක්කි දෙක්කේ දෙක්කම සම්බන්ධ තේසලම සම්බන්ධ කාර්යවලින් දැනීම මාත්‍රයෙන් වාචික අනිත්‍ය සත්‍යයම අරමුණු වෙනවා ඔය වගේ තමයි දැනීම මාත්‍රයක් ඇති වෙනවා අනේ නාම ප්‍රඥප්ති ආදකුනේ හොඳ දෙයක් කියලා අසල දෙයක් ඇගේ එක්කෙනින් එක්කෙන පුරෙත් සතුරක් ඔය නැත්තම් මේවා නිත්‍ය දුක් සියදී කුල දරන්නේ ඔය මොනවත් බුදු කිසිත් දෙන්නේ නාම ප්‍රඥප්ති කිසිවක් නැති බද සංඥා නිරෝධයේ සිත්පත් වෙලා තියෙන නිසා ස්ථාවරවල තැනැත්තා දැන් මේ නිමිති සිතක් තියෙන තැනැත්තා දැන් මොන රූප නිරෝධයේ විස්තපත් කරන භාවනා කරන භාවනා කළ විශ්ේම තියෙන රූප ධර්මයන් නිරුද්ධ කරයව. එතකොට තමන්ගේ ශරීරයේ මුළු ලෝකෙම රූපී විච්ඡපුත් පටන් ගන්නන්නේ. එතකොට රූප ප්‍රඥාවක් බොහෝ කීකිතතර විද්‍යමාන වන ප්‍රයත්නයක්. කලින් තැන නාම ප්‍රඥාත්යක් ඉස්සලම ප්‍රඥාත්යක් තියෙන්න ප්‍රෝපේසිතල කිසිමකට සියෝම් නාමදලියොන් දෙනීම පිටක් වේ පාදිය එනම් රොක්ක ඔහුගේ සිත තුළ මොන පස්සක් දෙවිවස්නා මොන පස්සක් පැති වෙන්නේ ඒකමක් නේ ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සලාතනෝතා පස්ස නිරෝධෝ නැත්නම් නාම රූප නිරෝධා සලආත් නිරෝධ සලආත් නිරෝධ පස්ස නිරෝධෝ කියලා ඔකේ පරිසම්පාද ධර්මයන් අනිත් පැත්තට කියන කතා කරන තියෙන ප්‍රතිලෝමයේ කියනවා තව කියනවා ඒකට නැත්නම් කොටස් නම කියන්නේ තුන තියෙනවා නාම රූප නිරෝධ පස්ස නිරෝධ නාම රූප නිරෝධයේ පස්ස නිරෝධ කියලා කිසිම ආකාරයෙන් පස්සක් ඇතිවෙන්නේ මොන සත්‍යයක් නුනත් ඔබට කිසිම දැනීමක් මොකක්වත් නැහැ මොනකට මොන ලෝකෙට තිබුණත් කිසිම දැනීමක් මොනම ප්‍රශ්නයක්වත් නෑ. ඒ වගේම තමයි ඉන්ද්‍රියත් මොකක්වත් නැහැ. ඉස්සරහින් දැනීම මාත්‍ර පමණක් පවතින. එතකොට ඉතින් පැහැදිලිව තේරෙනවා මේ පස්සේ ඇතිවීම සඳහා නාම රූප දෙකේම ප්‍රඥාත් ධර්මයන් තියෙනවා. මේ නාම රූප දෙකේ ප්‍රඥාත් ධර්මයන් නිරුද්ධ වූ අවස්ථාවකදී මේ ආකාරයෙන් පස්සේ පස්සේ කියන ප්‍රඥාත් තිබෙනවා. පස්සේ ඒකත් පච්චන්තිය. ඒක පරවන්න බෑ. තස්මාදී ආනන්දේ සීනේ හේතන් දානමේ සංකේත පංචෝ පස්සන්තර යටිදන් නාමරු. ඒක නිසා ආනන්ද ඒකමයි හේතුව. ඒකමයි නිසානේ ඒකමයි සත්‍යය. ඒකමයි සමුදය. මේ පස්සේ ඇතිවීමට මොකද්ද නාම රූප. නිසා තේරුම් ගන්න නාම රූප පත්‍ය පස්සෝ කියන්නේ ඒකේ. මේ කියපු කතාව සමහර විට මේ ඇත්ත සම්පූර්ණයෙන් තේරුම් ගන්නට නැහැ. මේක නැවත නැවත විතර බලන්න කල්පනා වෙන සමාධිමත් ප්‍රඥාමත් පිටකින් විතර බලන්න. විතර බලනකොට ඒ කාරණාවෙන් යම් යම් ගැටලු පැනෙනකොට ඊළඟ දවසේ යන්න මම තවදුරටත් විස්තර කරන්න නමුත් අවසාන වශයෙන් කියපු කොටස් නම් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න මේ ඇත්ත කිසිම හැකියාවක් නැහැ. ඒ අත්දැකීම් නැති විට මේ බුදුහාමුදුරුවෝ කියපු කරුණ මේකයි කියලා කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ. ඒක නිසා නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ කියන කතාව තේරුම් ගන්න ගත්තේ අර නාම රූප පිළිබඳ ප්‍රශ්නම් දෙකක් කල ප්‍රශ්නයක් තියනවාද කියන ප්‍රශ්නයට නැහැ කියන පිළිතුර දීලා තියෙන්නේ මොන විදිහකින් දැකලාද කියන එක තේරුම් ගන්න ගත්තේ. ඒ නිසා මේවා ගැඹුරුයි පරිච්ඡේද උපාද ධර්මයන් මේක අර මතු පිටින් තියෙන අර පොත්පත්වල දක්වන හැටියට ප්‍රතිසන්දි විඥානයේ මෞගලතාවය ඊට පස්සේ නාම රූප ධම්ම ඇති වුණා ඊට පස්සේ ඉතින් කලින් ප්‍රතිපිටිය හැකලනාශය ආදී ආයතන හැදුණායි කියන කතාව වාගේ සරල දෙයක් මේදී ඕකේ රටේ හැමෝම ඉන්නේ රේල්පන් හැමෝමගේ පොතක තියෙන උපමාව පොල් පොල් දෙකේ ඉස්සල්ලාම අර පොල් පොතෙන් කියන්නේ කිව්ව මගේ සංකේතවල මොන්ටක් තිබුණේ නැහැ, දෙල්ලක් තිබුණේ නැහැ, වතුර තිබුණේ නැහැ, මඳ තිබුණේ නැහැ, බෝ තිබුණේ නැහැ. මමෝටි ඔපව වෙනකොට ලොකු ලොකු වෙනකොට ඔක්කොම ඇතුණා වගේ මම ඔබට ඇතුලේ තියෙන නාම රූප ධර්ම වල ඇතිුනේ නැහැ, කන තිබුණේ නැහැ, ආසය තිබුණේ නැහැ. ඕව පස්සට පස්සට යනකොට ඇති වුණා. ඒක නිසා තමයි නාම රූප පත්‍ය සලආසනං කියන්නේ කියලා කියනවා මුලින්ම කියලා කියන්නේ පොතේ. ඉතින් ඒවා මේ තරමතුරට පරිදිම දිනවලු සියලුම නිවැරදි කරුණු නෙවෙයි. ඒ නිවැරදි වශයෙන් දකින්න නම් මේ ධර්මයේ තාම ගැඹුරු ඒ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නාම ජීවන ප්‍රඥාවක් තියෙන්න ඕන. ආයෝග අධ්‍යක්ෂකින් මුලින් තොරවේ ධර්මයන් තේරුම් ගැනීම අපහසුයි. එතකොට අද මේලක් පාසෙක කනුවරක සාරාංශය අපි කතා කරනවා. අපි කතා කරමු මොකක්ද නාම රූප පංචස්කලාසාරපත්‍ය පස්ස නාම රූප නිසා ආයතන හයක් තියෙනවා ආයතන නිසා පස්සේ තියෙනවා කියන එකයි කතා කරන්නේ. ඒතකොට නාම රූප කියන එක විස්තර කලේ කොහොමද නාමය කියන එක පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනස කාය කියන කොටස් පහට කියන වචනයක් නාම රූප ගැනීම මහා භූත හතරයි නිසා රූප දාපාදාය රූප හතරක් දෙකයි රූප ගැනීම නාම රූප දෙක මෙතුනම ඒ කොටස් දෙකම එකට ගන්න කතා කරනවා මේ නාම රූප කියන මේ නිසා පහළ වෙන ආයතන හයක් අර්ථාද සෝතාද ගානාද නිවාස කාස මනස මේ ඇදින පස්සත් හයක් තප්ප සම්පස්සෝ සම්පස්සකම් සම්පස්ස ජීව සම්පස්සකා සම්පස්ස මනස සම්පස්ස ඒක ආසන කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ම නොවේ කියන එක අපි ප්‍රකාශ කරේ. දැන් උදාහරණ වශයෙන් එහෙ කතා කළොත් එහෙම ඇහැයින් කියන ලක්ෂණය නමුත් ඒක ආසන මහරි පරිවර්තනය වෙනකට ඇහැ රූපේ දෙන්නට තුන වෙනවා විස්තරානේ දැනීම මාත්‍රය දුන පමණින් මදි. ඒ දැනීම මාත්‍රය දුනාට පස්සේ පිළිබඳ රූප සංඥා රූප සංඥා විකායතින වේදනා ඒ පරිබඳ මානසික ආදී ඒ නාම ධර්ම පහළ වෙනකොට තමයි ඒක දක්වා යතනියම් බවට පත් වෙනවා. මේ විදිහටම ඉන්ද්‍රියයන්ට ආයතන බවට පත් ඒ ආයතනයන් පස්සේ කියනකොට අපි විස්තර කළේ එතන පස්සේ කියන්නේ සාමාන්‍ය ස්පර්ශ කිරීම නෙවෙයි. පස්වට කියන ලබන වේදනා, සංඥා, උපාදාන ආදී සියලුම සංස්කාර ධර්ම, චිත්ත සංස්කාර ධර්ම ඇතිවීමට හේතු පාදක වී හැකි වෙන ආකාරයේ පස්සෙන් පමණයි එතන ගණන් ගන්නේ සාමාන්‍ය දැනීම් මාත්‍ය පැසීම් මාත්‍යම නැති වෙන අවස්ථාවලදී පවත්නා වූ ඒ පස්සෙන් එතෙන්දී ගණන් ගන්න හැකින් කතාව ප්‍රකාශ කරයි. එතකොට නාමයෙන් මේ ආයතන පහළවන්නට ආයතන පහළවන ආකාරය සහ රූපෙන් සහ ආයතන පහළවන ආකාරය නැත්නම් නාම රූප දෙකම මේ ආයතනය පිළිීමට අවශ්‍ය බව පෙන්වුම් කිරීමයි ඊළඟට කරුණු පෙන්වුම් කළේ මේ අධිකාම් වශයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඊට පස්සේ කියන නාම රූප පඤ්චාසලාතන කැලතු නාම රූප පඤ්චාකෙදිම පස්සෝ කියන කතාව මේක තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා අපි අධිවචන සම්පස්ස පරිද සම්පස්ස කියන වචනයන් නාම පඤ්ඤාත්ති රූප පඤ්ඤාත්ති කියන වචන තේරුම් ගත යුතු බව පෙන්වනවා. මේක තේරුම් ගන්න නැත්නම් ওই වචන හතර තේරුම් ගත්තේ නැත්නම් ඒ අහස් ප්‍රශ්න හතරෝ පිළිතුරු වස්තු තේරුම් ගන්නට බැහැ. ආයෝගයක් දැකින් නැත්නම් අනුසන්වයෙන් අතනල් පස්සේ තේරුම් ගන්නට බැහැ. ඒතර නාමයක් යම් අපි හිතේ යම් දේවල් හඳුනා ගන්නට යම් නම් දාලා තියෙන සම්මුති කරගෙන තියෙන ඒවා නම් ප්‍රඥාති. ඒ වගේම රූප හඳුනා ගැනීමට අපි සිතින් ඒ රූප හඳුනාගන්නේ රූප වල නිමිති නිමිති ආකාරයෙන් අපි සංඥා දාගෙන සිටින ඒවට කියන රූප ප්‍රඥාති කියන්නේ නාම රූප ප්‍රඥාති දෙකම එකම ධර්මයන් දෙපැත්තට අනුව කතා කරනවා. එකම දේ දෙපැත්තේ ෆෝන් එකක බලලා කතා කිරීම. එතකොට මේ ලෝකයේ තියෙන නාම ප්‍රඥාත්මක කිසිවක්ම නැත්නම් රූපයක් රූප සම්මුලලා අධිවචන සම්පන්නයක් ඇතිවන්නේ නැහැ රූපයේ පිළිබඳ ඒක ආශවර්ධයක් අසවල් වේදනාවක් අදහස් සංඥාවක් ආදී වශයෙන් කිසිම ආකාරයකින් අධිවචන සම්පන්නයක් ඇතිවන්නේ නැහැ ඒ වගේම රූප තුළ කිසිම රූප පඤ්ඤාක්යක් නැත්නම් ඒ නාම කායේ ගිහිල්ලා පටිඝය නාම කායේ නාම කොටස නාම ධර්මය පස්සේ මේවත් ඇතිවන්නේ නැහැ අධික සම්පස්සයක් ඇතිවන්නත් ඒක මේ දෙකම නැත්නම් අධිවචන ඕපනික සම්පස්සයක් ඇතිවෙන්නත් මේ සඳහා කියපු කරුණ ඊතරම් සියයක්ම නිවැරදි උපමාවක් නේ අපි අර නින්දගේ පුද්ගලයෙක් සහ කරුණේකින් පුද්ගලයෙක් උපමාවක් ගැන කතා කරේ අර රහස්‍යෝ කෙනා ගැන කතා කරේක සියයක්ම නිවැරදි එතන නාම රූප ප්‍රඥා දෙකම නැත්නම් කිසිම ආකාරයකින් පස්සයක් පනවන්නට බැහැ නාම ප්‍රඥාත් එක්ක ඔක්කොම ගිහින් ගියා නම් ඒක දිගින් යන්නේ ඔක්කොම සංඥා නිරෝධයකට ස්ථාවර වශයෙන් දෙපත් වුණාට පස්සේ. ඒ වගේම රූප ප්‍රඥා කියන්නේ සම්පූර්ණයෙන්ම අරූපාවච ධ්‍යාන තත්ත්වයට හෝ අධිගම්භීර ශූන්‍ය තත්ත්වයට ඉඳපත් වීමෙන් පසු විදර්ශනාවකින් එක ඉවරයි. එහෙම වුණාට පස්සේ කිසිම ස්පර්ශයක් දැනිට කර දෙන්නේ නැහැ. ස්පර්ශයක් දැනිට කර දෙන්නේ නැති වෙන්නේ නැත්නම් ඒ පස්ව පහළවන කිසිම ධර්මයක් ඇතිවන්නේ නැහැ. පස්යෙන් පස්සේ ඇතිවෙන වේදනාවත් ඒ සයින් පස්සේ ඇතිවෙන සංහාවත් උපාදානවත් භවවත් මොකක්වත් ඇතිවන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ. හොඳයි. ඒ විදිහට කටයුතු කරන්නට ඒකේ පණුව මෙහෙට තේරුම් ගන්නට අපහසු නම් නැවත නැවත දීපත් කරන දීපත් කරන යම් කිසි ගැටලු ප්‍රශ්න කාරණා තිබුණා නම් නැවත යොදන්න උවිත වෙන්නේ සාමාන්‍ය විදිහට කියන්න පුළුවන් නම් විස්තර කර දෙන්න. මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශයෙන් මේකයි අනුව පිළිපැදීවත් මෙහෙට මේ සංඥාන කෝණයකට පත් කර ගන්නට පුළුවන්කම ලැබිලා පස්ස නිරෝධයක් දැකලා පස්ස නිරෝධය දැක්කම ලෝකේ ලෝක සමුදය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත ඉපදීම සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. කරා වෙනවා. ඒක නිසා මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නිම කර ගැනීමට මේ කතර ධර්ම දේශනාවේ උපදින් ඇති වූ පුණ්‍ය ශක්තිය හේතු වස්නාවේ වගේ අපි ආශිර්වාද කරනවා. දෙවියන් පින්ද මහා සංසතා කියන පාටික මහා සංසතා දුමච්චා දේවානාගමයි දෙකාපියන් තමන් මොදිස්සා කියන ප්‍රකල්පන ආපාසතා දුමච්චා දේවානාගමයි දෙකාපියන් තමන් මොදිස්සා කියන ප්‍රකල්පන ආපාසතා දුමච්චා දේවානාගමයි දෙකාපියන් තමන් මොදිස්සා කියන දක්කන් තමන් පනසතා